ආදීනව සංඥාව පිළිබඳවයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ. ඉතින් ඒ පිළිබඳව පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සඳහා සුපුරුදු පරිදිම අද දවසේදීත් අප සැම කරේ මෙත් සිතින් වැඩම කොට වදාලා වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කමඨානාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඒ වගේම කොළොන්නාව අබේසිංහාරාම විහාරවාසී රාජකීය පඬිත පූජනීය ඉඳුරහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේත් මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාලා අපි ගෞරවනීය මහා සංඝරත්නය নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සා නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හැමදාමත් අපි සතිය මැද දිනයේ බදාදා දවසේ අපි සාකච්ඡා කරපු අපි ක්‍රියා කරපු සියලු කටයුතු පිළිබඳව ඒ සතිය අපි පැවරුමක් විදිහට නැත්නම් භාවනාවක් විදිහට සිද්ධ කරපු හෝ ක්‍රියාකාරකමක් කරපු සියලුම කටයුතු පිළිබඳව මූලාශ්‍රවල නැත්නම් ත්‍රිපිටක ආදීෙහි තියෙන විස්තර විභාග වශයෙන් සාකච්ඡා කරනවා. ඒ වැඩිපුර විශ්වාසයක් ඇති කරගන්නත් ඒ වගේම අපි කරගෙන ආපු වැඩපිළිවෙලේ තවදුරටත් හිතේ විශ්වාසය ඇති කරගෙන තවදුරටත් සිද්ධ කරගන්න ධර්ම සාකච්ඡාවක් පවත්වන හැමදාම. ඉතින් අද දවසේත් ඒ සඳහා වැඩම කරේ දැන් මේ හැමදෙනාම දන්න අපේ ඉදිරිවේණිය ධම්මදේව ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා කියලා සාදුකාරයක් ඒ වගේම අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න ආදීනව සංඥාව පිළිබඳව. ආදීනව සංඥාව පිළිබඳ බොහෝ දේවල් කතා කරා. මොකද අපි මේක සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාවිතයක වැඩි නැති කාරණාවක් බව අපි පසුගිය දින දෙකේදී දැනගත්තා. මොකද අනිත්‍ය භාවනාවක් අනිත්‍ය අනිත්‍ය සංඥා භාවනාවක් විදිහට නැත්නම් අනිත්‍ය භාවනාව, අසුභ භාවනාව, ඒ වගේ නොයෙකුත් ධාතු මනසකාරය මේ වගේ දේවල් සමාජගත වෙලා තිබුණාට මේ ආදීනව සංඥාවෙන් අපිට විශාල ප්‍රයෝජනයක් තියෙනවා. සසර ජීවිතය පිළිබඳව තියෙන ඇල්ම දුරු කර ගැනීම සඳහා නමුත් ඒක සමාජගත වෙලා නැහැ. අපි සාමාන්‍ය එක භාවිතා කරන්නේ නැහැ. සමහර පුංචි පුංචි කාරණා අපි හිතනවා හුඟක් අය මේක කියවා තැබීමට විතරක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් ඇත්තටම භාවිතා කිරීමටයි කියවා දැනගෙන නවත්තන්න විතරක් නෙවෙයි. ඒ භාවිතා කරලා අදාළ කුසල හැඟීම් වර්ධනය කරගන්න. ඒ බව අපි පසුගිය දින දෙකේම බොහෝ වශයෙන් සාකච්ඡා කරා. තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භයක් විදිහට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසමු. ආධින සංඥාව පිළිබඳව මූලාශ්‍ර දැන් මූලාශ්‍ර කරම කවුරුත් දන්නවා මොනවද මූලාශ්‍ර කියන්නේ කියලා මූලාශ්‍ර කියලා කියන්නේ හරියට ගඟක පටන් ගැනීම තියෙන උල්පතකින් වගේ මේ ධර්මය කොහේ සිට ගලනවාද කොහෙන් ආරම්භ වෙනවාද නැත්නම් අපිට මේ ධර්මය දැනට ලැබෙන මූලික තැන් මොනවද බුදුරජාණන් වහන්සේ නිසාවෙන් උත්පාදනය වෙච්ච මේ ධර්මය දැනට අපිට ලැබෙන්න තියෙන්නේ මූලාශ්‍ර වලින් ඒ මූලාශ්‍ර පාදන්න පාදන්න හරියට උල්පතක් පාදන්න පාදන්න ඒ උල්පතින් වතුර ගලාගෙන එනවා වගේ ඒ මූලාශ්‍ර අධ්‍යයනය කරන්න කරන්න කරන්න කරන්න අපිට ධර්ම කරුණු මනාව තවදුරටත් වැටහෙනවා. ඒකින්ද අපි මේ පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසමු මේ මූලාශ්‍ර පිළිබඳව ආදීනව සංඥාවේ මූලාශ්‍ර පිළිබඳව අපිව දැනුවත් කරන විදිහට. පූජනීය වන්දනීය අපගේ ධර්මාචාර්ය කම්මස්ථානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි කාරුණික ගුණගරුක පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේ අතුරින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආදීනව සංඥාව පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතුරින් ශ්‍රේෂ්ඨ සහ අපේ ජීවිත බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ලම ප්‍රායෝගිකයි. ඊටමත් ප්‍රායෝගික අපිට දැනෙන දේශනාවක් තමයි ක්‍රමයක් තමයි මේ ආදීනව සංඥාව අපි ඒ පිළිබඳව හිතලා ඒ පිළිබඳව කල්පනා කළා අපි කොහොමද ආදීනව සංඥාව ඇති කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පිළිබඳව සූත්‍ර පිටකාගත බොහෝ තැන්වල කරුණු සඳහන් වෙනවා. ඒ අතරින් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. පෝතලිය සූත්‍ර දේශනාව. පෝතලේ කියන බ්‍රාහ්මණයා මූලික කරගෙන ආදීනව සංඥාව බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීනවයන් පිළිබඳව උපමා භාවිතා කරමින් දේශනා කළා තියෙනවා. කාමයේ උපමා කළා තියෙනවා මස් වැදල්ලකට ඒ වගේම ඇට සැකිල්ලකට ඇට කැබැල්ලකට අඟුරු වලකට ඔය ආදී වශයෙන් ගත්තාම කාමයේ ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආදීනව සංඥාව ඇති කරගන්න ඕන ආකාරය පිළිබඳව. ඊළඟට තවත් දේශනාවක් අපිට හමු වෙනවා. සංයුත්ත නිකායේ කන්දක වර්ගයට අයත් වෙනවා නකුල පිටු කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඒ නකුල පියා මුල් කරගෙන දේශනා කරනවා අපේ මේ ශරීරය රෝගයන් වලට නිධානයක්. රෝගයන් වලට ආකරයක්. එතකොට යම් කෙනෙක් කියනවා නම් මගේ මේ ශරීරය එක මොහොතක් හෝ නිරෝගී සම්පන්නයි කියලා ඒක අනුව අනුවරයන්ගේ වචනයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කෙනේ තරම්ම මේ ශරීරයට රෝගයන් වලට මූලික වෙච්ච ශරීරයක් තමයි මේ ශරීරය. එතකොට මේ සූත්‍ර දේශනාවේදී ඒ ආදීනවේ කය පිළිබඳව ආදීනවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තේරී ගාතාවල අපිට හම්බෙනවා අම්බපාලි තෙරණින් වහන්සේ විසින් මේ කයේ ආදීනවේ පිළිබඳව බොහොම අපූර්ව වන්දමින් දේශනා කරලා තියෙනවා. තරුණ කාලයත් තමන් වයසට ගියාට පස්සේ මහලු කාලයත් සංසන්දනය කරමින් තමන්ගේ ඒ ශරීරය පිළිබඳව බොහොම අපූර්ව දේශනාවක් දේශනා කරලා තියෙනවා. එතෙන්දි ගත්තාම උදාහරණයක් වශයෙන් එකක් දෙකක් කතා කළොත් තමන්ගේ කේශ කලාපය පිළිබඳව තරුණ කාලේ මගේ කේශ කලාපය ඉතාමත් සුන්දරයි. අර උදාහරණයක් කියලා තියෙනවා මේ බඹරුන් වගේ කළු පාටයි කියලා. ඒ තරම් ලස්සනයි. ඒ වගේම ඉතාම සුවඳවත්. නමුත් දැන් වයසට ගියාට පස්සේ අර ලස්සන තිබිච්ච කේශ කලාපය හහන් වඩු ගැහිලා ඒ කියන්නේ ඒ කේස් සුදු වෙලා ඒ වගේම දැන් ගඳ ගහනවා කොහොමද ගඳ ගහන්නේ කියලා කියනවා හාවෙකුගේ සමකට හා සමානයි කියනවා එන්නේ ඒ තරම් ගඳ ගහනවා කියනවා මේ ආ කයේ ඇති ආදීන වේ පිළිබඳව ඒ අඹපාලි ත්‍රිණීන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අපි අද මාතෘකා කරන්නට යෙදෙන ඒ ආදීනව සංඥාව පිළිබඳව අපිට නිකන් අපි කියවුවත් අපි නිකන් ඇහුවත් අපිට පුදුම තරමේ ශරීරයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙන විදිහට දේවානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ආදීනව සංඥාව පිළිබඳව අපිට බොහොම ප්‍රායෝගික විදිහට දේශනා කළා තියෙනවා. එතකොට ගිරිමානන්ද සූත්‍රය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ ද්විතීය පඤ්ඤාසකයේ සචිත්තක වග්ගයේ සචිත්තක වග්ගයේ ඒ නිසා මේ ආදීනව සංඥාව පිළිබඳව සූත්‍ර පිටකේ බොහෝ තැන්වල අපිට හමු වෙනවා ඒ මූලාශ්‍ර පිළිබඳව මා හිතනවා අවබෝධයක් එන්නට එන්නට ඇති කියලා. ඔව් මම හිතන්නේ හැමෝටම මේ හිතේන ප්‍රයෝජනය හුඟක් අය අපිට කියනවා දැන් මේ දවස්වල සාකච්ඡාවලදී මේ ගැටලු සඳහන් කරලා තියෙනවා අපි මූලාශ්‍ර ගැන කතා කරාට මේ පොත්පත් පරිශීලනය කරන්න අපිට ලැබෙන්නේ නැද්ද කියලා. ලැබෙන්නේ නැද්ද කියලා කියන්නේ මේවා අපහසුයි කියලා සමහර අය පරිශීලනය කරන්න ගියාම. ඉතින් ඒ තමයි විශේෂයෙන්ම මේ පොත්පත්වල තියෙන භාෂා ශෛලය එකපාරටම කියවද්දී වචන දෙක තුනක් තියෙනවා. ඒ වචන දෙක තුනෙන් අපිට ඒක හුරු නැති ගතියක් තියෙනවා. නමුත් දවසක් දෙකක් කීප වතාවක් මේක පරිශීලනය කරනකොට පාලි එම් පරිශීලනය නොකරන අයට මම මේ කියන්නේ පරිවර්තන භාවිතා කරන අයට ඒවා බලපු ගමන් තේරෙන මට්ටමට එනවා අර පුංචි යෙදුම් කීපයක වෙනසක් විතරයි තියෙන්නේ ඒක අපහසු දෙයක් නෙවෙයි ඒකද අපි උනන්දු ඇති කරගන්න ඕන දැන් මෙහෙම සඳහන් කරපුවාම මම හිතන්නේ ගිය සතියේදීත් අපි මේ බව ගෞරවනීය උඩුදුම්බර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙච්ච වෙලාවෙත් මම මතක් කරා ඒ ඒ ත්‍රිපිටකයේ මූලාශ්‍රවල තියෙන මේ කරුණු කොයිතරම්නම් වටිනාකම තියනවද කියන කාරණාව අපි දැන් පුරුදු පුහුණු වෙන්න ඕනේ මේ පොත්පත් පරිශීලනය කරන්න. ඒකට අපිට ලොකු රුකුලක් ඇත්තට මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. උන්වහන්සේලා මේ පොත්පත්වල තියෙන කොහෙද මේ හැම කාරණාවකම තියෙන්නේ කියලා දැනගෙන තමයි මේ කටයුතු සම්පාදනය කරන්නේ. ඉතින් ඒක අපිට ලොකු ආදර්ශයක් සහ අපි අපි දැන් ජීවිතේට පුරුදු කරගන්න ඕනේ මේ පොත්පත් පරිශීලනය කරන්න. මේකෙන් ලැබෙන ලාභය තමයි අපිව කිසි කෙනෙකුට මුලාවටපත් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථ කියලා කියන්නේ අපිට ලැබිලා තියෙන මහා උරුමයක්. ඒ උරුමය තුලින් අපිට අපේ ජීවිතය සකස් කරගන්න තියෙන මහානාග වස්තුවක් ඒක. ඒකින් දා වෙනත් බොහෝ දේවල්ට අපේ කාලය මිඩංගු කරනවා වගේම ත්‍රිපිටක ග්‍රන්ථ හදාරන්න ටික ටික ටික ටික පුරුදු පුහුණු වෙන්න. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. හොඳයි. ඊළඟට අපි විශේෂයෙන්ම පසුගිය දින දෙකේම සාකච්ඡා කරපු කාරණාව තමයි මේක භාවනාවක් විදිහට මේ ආදීනව සංඥා වර්ධනය කරන්න පුළුවන් කියන එක සාකච්ඡා කරා. නමුත් තව පැතිකඩක් විවර කර ගැනීම සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසලා බලමු. කොහොමද ආදීනව සංඥාව ඇති කර ගැනීම ඇත්ත වශයෙන්ම භාවනාවක් විදිහට සිදු කිරීම ප්‍රායෝගික දෙයක්ද කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තටම බුදුජානන් වහන්සේගේ දේශනාව දිහා බැලුවාම මේ ගිනිමානන්ද සූත්‍රයට අනුකූලව මෙය භාවනාවක් විදිහටම වඩන්න දේශනා කරපු දේශනාවක්. බුදුජානන් වහන්සේ දේශනා කරනවා ඉදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉති පරිසංචිත්තති කියලා. මේ ආදීනව සංඥාව වඩන්න ඕනි තැනදී ඒ පිළිබඳව සාකච්ඡා කරනකොට මුලින්ම බුදුජානක වහන්සේ මේ පාඨය දේශනා කරනවා අරණ්‍ය වාසීව හරි එහෙම නැත්නම් රුක් මුලක් යට ඉඳගෙන හරි ශූන්‍යාගාරයක ඉඳගෙන හරි තමයි මේ භාවනාව වඩන්න ඕනි කියලා. ඇත්තටම අපේ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම මතක් කරන කාරණාවක් මට මේලා මතක් වෙන ඉතාමත් ඒක වටිනවා අපේ ජීවිතේට ප්‍රායෝගිකව අපි ඒ දේ අත්විඳලා තියෙනවා උදාහරණකින් කිව්වොත් යම් කෙනෙකුට යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් ඇති වෙනවා නම් දේශ සහගත සිතිවිල්ලක් ඇති කරගන්නවා නම් ඒ පුද්ගලයා කාර්යබහුල වෙලා අපි කියමු යම් කෙනෙක් කාර්යබහුල වෙලාවක තමන්ගේ හතරෙක් පිළිබඳව කල්පනා කරනවා. මෙයා මට බැන්න, මෙයා මට ගැහුවා, ඔය දේවල් කල්පනා කරනකොට අර කාර්යබහුලත්වය මත ඒ දේශසහගත සිතුවිල්ල අපිට ඒ තරම් දැනෙන්නේ නැහැ. නමුත් අපි තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන ඔහොම කල්පනා කරොත් මේ පුද්ගලයාගේ රූපය දිහා මෙනෙහි කරගෙන මේ පුද්ගලයා මට බැන්න මේ පුද්ගලයා මට ගැහුවා නේද මට මේ විදිහටයි හිංසා කරේ කියලා කල්පනා කරනකොට අර ඇති වෙන හැඟීම අරට වඩා ප්‍රබලයි එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ ආදීනව සංඥාව අපි වඩන්න ඕනි මෙතෙන්දී භාවනාවක් විදිහටමයි. නිෂ්කලංක තැනකට ගිහිල්ලා නිරවුල් මනසෙන් යුක්තව නිදහස්ව නිදහස්ව යම් තැනකට ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ කියපු තැන්ුණේ එක් තැනකට ගිහිල්ලා මේ තමන්ගේ ශරීරය පිළිබඳව ශරීරයේ ආදීනව සංඥාව පිළිබඳව මෙනෙහි කරන්නට ඕනේ. ඒතර මේක භාවනාව භාවනාවේ වශයෙන්ම ප්‍රගුණ කළ යුතු කාරණාවක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන් අපේ ස්වාමීන් ඒක තමයි අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා මේ කමටහන ආරම්භ කරලා තියෙනවා. එතකොට අපි ඇත්තටම හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ මානසික தত্ত্বය નિවැරදි කරන්න අදාළ තැනකදී අදාළ හැඟීම එන විදිහට ඒ කියන්නේ අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව ඒ අකුසල් ඇති වෙන්න තියෙන අවස්ථාවවලදී කුසල හැඟීම වර්ධනය කර ගැනීම සඳහා ඒ කුසල හැඟීම් ප්‍රබල කරගන්න ඕනේ. හරියට කිසිම කරදරයක් නැතුව තමන් ගත්ත අරමුණ ගමනක් යන්න පටන් ගත්තාම බාහිරින් කිසිම කෙනෙක්ගේ ඇදිල්ලක් නැතුව ඒ ගමන ගමනාන්තය දක්වා යම් කිසි කෙනෙකුට යන්න නම් කවුරු හරි හම්බෙන කෙනෙක් තරහකාරයෙක් හම්බුනොත් එහෙම යන්න හම්බෙන්නේ නැහැ. ගොඩක් හිතවත් කෙනෙක් හම්බුනත් ඒ ගමන යන්න හම්බෙන්නේ නැහැ මගදී කතා කර කර ඉන්න වෙනවා. ඉතින් ඒ තැන් වලට නැවති නැවති ඉන්න වෙනවා. එහෙම නැතුව තමන්ට ඇද වෙන්නේ නැතුව කෙලින් යම් කිසි ගමනක් යන්න නම් ඒ ඒ තැන්වලදී ඒ ඒ තැන්වලදී අපිට එන අකුසලයන් භාවනාවකදී හෝ නැත්නම් පිළිවෙත් පුරද්දී ඒ ඒ තැන්වලදී එන අකුසලයන් වලට ඒ ඒ තැන්වලදී අදාළ අකුසල ප්‍රතිවිරෝධීව කටයුතු කරන කුසල සිතුවිලි වර්ධනය විය යුතුව තියෙනවා. අපි දැනගෙන තියාගන්න ඕන හොඳටම අපේ මේ ශරීරය මෙන්න මේ වගේ ආදීන සහිතයි කියලා. හරියට පුංචි කාලේ හරියට නිකන් අපේ ජීවිතේ උදෑසනක් වගේ. උදෑසනක අපේ ජීවිතය නේද උදෑසනකය එළිය වැටෙනවා මේක නේද කුරුල්ලෝ කෑ ගහනවා ඒ වගේ ලැබෙනකොට අන්න ඒ වගේ ජීවිතේට අපි යමක් ලැබෙනකොට අන්න ඒ වගේ හරියට උදෑසනක් වගේ හැමදේම ලැබෙනවා ඒ කරවල අයින් වෙලා එළිය වැටෙනවා ඊටාම මිහිරි ඊටාම සුන්දරයි ඊටාම පිරිසුදුයි අන්න ඒ වගේ හැබැයි ටික ටික ටික ටික මේ සූර්යයා අනිත් පැත්තට යනකොට එන්න එන්න ග්‍රීස්මේ නේද තරුණ කාලේ කියන්නේ හරියට නිකන් ග්‍රීස්මේ කාලේ වගේ නේද බොහෝම දුක් සහිතයි දාඩිය දාගෙන නේද පොඩි කාලේ අතර උදෑසනක් වගේ එහෙම නේද? එහෙම හිතන්න පුළුවන් නේද? මේ ශරීරය ඒ වගේ තරුණ කාලය වෙනකොට මැදි වයස වෙනකොට රිදෙන තැන් වැඩි, දානිය දානිය වැඩි ඔය වගේ නොයේකුත් වැහැරෙන ස්වභාවයන් ටික ටික ඇවිල්ලා අන්තිම කාලේ නිකන් ඉර බැහැගෙන යන කාලයක් එනවමද නැද්ද? නේද? ඉර බැහැගෙන යන කාලයක් එනවා. අර යමක් ලැබෙන වෙලාවේ උද්දාමයටපත් වෙලා වාසය කරොත් එහෙම අන්තිමට ඉර බැහැගෙන යන කාලේ ලොකු දුකකටපත් වෙන්න වෙනවා. අපිට යමක් ලැබෙනකොට අපිට පුළුවන් නම් ඇත්තටම සුවදායකව ඒ දේ ලබා ගන්නකොටම අපිට අපේ හිතට මතකයක් එනවා නම් මේක කොයි වෙලාවෙ හරි බහැලා යනවා. මේ මේ දේවල් නැති වෙලා යනවා. කියලා මේ ශරීරය ඊටාත්ම අපහසුයෙන් නඩත්තු කරන ශරීරයක්. අපි මේක සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි කියලා අපිට හිතුණට මේ ශරීරයේ හින්දා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි මෙපමණයි කියන්න බෑ පිළිබඳ සංඥා නැහැ. ඇත්තටම අපිට මේ ශරීරය ගැන අදහසක් ඇති වුණොත් දරුණු අදහසක් ඇති වුණොත් මේක මේක මෙහෙමයි කියලා මේ ශරීර අනුන්ගේ ශරීර තියා මේ ශරීරයක්වත් ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති තත්ත්වයටපත් වේවි. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඉඩ තබාගෙන එමුනම් අපි පොඩ්ඩක් විමසලා බලමු කොහොමද මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ ආදීනව සංඥාව පිළිබඳ සඳහන් වෙන ආකාරය. ඇත්තටම සූත්‍රයේ තියෙන ආකාරය සාකච්ඡා කරා පසුගිය දවස්වල නමුත් ප්‍රායෝගික පැත්ත කතා කරා වැඩි. මොකද අපි හැමදාම එහෙමයි කරන්නේ බදාදා දවසට ඉඳ තියාගන්නවා නමුත් යම් සාකච්ඡාවක් සිද්ධ කෙරුණා ඒ දැන් මම හිතනවා මේ වෙනකොට දවස් දෙකේ අපි හැම කෙනෙක්ම වගේ මේකට යම් කිසි අත්දැකීමක් ලබා ගන්න පොඩි හරි කාරණාවක් සිද්ධ කරලා ඇති කියලා පොඩි වෙලක් බෑ මොකද අපි මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරන්නේ සතියේ යම් කිසි වෙනසක් ඇති කර ගැනීම සඳහා ඒකයි මේ වගේ රසහන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒකින් දා මේ අපි සූත්‍රයේ තියෙන ආකාරය මොකක්ද කියලා විමසලා බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසමු. සූත්‍රයේ කොයි ආකාරයකද මේ ආදීන සංඥා පිළිබඳ සඳහන් වෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. සූත්‍රයේ සඳහන් වෙන ආකාරය දිහා බැලුවහම බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා uppajjanti චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ ශේෂ රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ ඔය ආදී වශයෙන් ගත්තාම අපේ ශරීරයේ ඇතුලේ ඇති වෙන මේ ශරීරයේම ඇති වෙන රෝගයන් 48ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රෝගයන් 48ක් පිළිබඳව. එතකොට අපේ ඇස ආශ්‍රය කරගෙන රෝගයන් ඇති වෙනවා. එතකොට ඇස ආශ්‍රය කරගත්තා කිව්වහම උදාහරණයක් විදිහට ගත්තොත් ඇස් රෝගය කියලා අපි වෙනම රෝගයක් ගන්නවා. ඇහැ රිදෙනවා. එතකොට ඇස් පිළිකා ඇති වෙනවා. එතකොට ඇහි පෙනීම නැති වෙනවා. ඔය ඇහැ ඇසේ රෝගය ගත්තොත් එක ඉන්ද්‍රියක් මුල් කරගෙන මොනතරම් රෝග විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවද එතකොට ඇහි රෝග බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඇහැ ආශ්‍රය කරගෙන රෝගයන් ඇති වෙනවා චක්කු රෝග ගාන රෝග නාසය ආශ්‍රය කරගෙනත් එහෙමයි එතකොට ගාන රෝග ජීවහා රෝග දිව ආශ්‍රය කරගෙන පිළිකා ආදී ඇති වෙනවා ඔය විදිහට මුඛ රෝග ගත්තොත් දත් කැක්කුම එතකොට මුඛ රෝගය ගත්තොත් අපිට විශේෂයෙන්ම මුඛ පිළිකා ආදිය අපිට දකින්නට පුළුවන්. ඒ මං කියන සාමාන්‍යයෙන් සමාජයේ තියෙන අපිට දකින්න තියෙන දේවල් ප්‍රායෝගික වශයෙන් දකින්න තියෙන ලෙඩ රෝග. ඒත් මුඛ රෝගයන් පිළිබඳව මේ දත් කැක්කුම පිළිබඳව මුඛ පිළිකාවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ශරීරය කියන්නේම ලෙඩ ගොඩක්. මේ ශරීරය කියන්නේම ලෙඩ ගොඩක්. එතකොට මේ අතරින් අපි ගත්තොත් අපේ ඊටමත් දැනෙන අපේ ඊටමත් නිරන්තරයෙන්ම සිහියට ගන්න පුළුවන් දේවල් නිතරම තමයි බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළ දේශනා කළා තියෙනවා. මේ මුළු ශරීරයේ පුරාම ගත්තොත් මේ එක හේතුවක් ඇති පුංචි දෙයක් ඇති. මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ මේ ශරීරයේ මහා විපාරයයන් බවටපත් වෙන්නේ. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕපක්කමික ආබාධා කියලා. ඒ කියන්නේ උපක්‍රමයෙන් ආබාධ ඇති වෙනවා. උපක්‍රමයෙන් කියන්නේ සමාලාට අපි මේ පාර බහැලා යනකොට අපි හිතන්නේම නැති මොහොතක බාහිර උපද්‍රවයක් ඇවිල්ලා යම්කිසි පුද්ගලයෙක්ව කරදරයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි වාහනයකට හැප්පෙන්න පුළුවන්. ඒ අවස්ථාවකදී අපේ ශරීරයේ ඇති වෙන රෝගයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා ඒකයි ඕපක්කමිකා කියලා කිව්වේ. ඒක මුළු ජීවිත කාලයම පින්වත්නි අපි මන්දබුද්ධික වෙන්න පුළුවන් ඒ හේතුව නිසා. මුළු ජීවිත කාලයම අපි එක්තන් වෙන්න පුළුවන් ඒ හේතුව නිසා. එතකොට එහෙම ගත්තාම අපිට අපේ ජීවිතය පිළිබඳව අපේ ශරීරය පිළිබඳව අංශු මාත්‍රයක අංශු මාත්‍රයක විශ්වාසයක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ වගේ ලෙඩ ලිස්ට් එකක් අපිට ඉදිරිපත් කරේ. එතකොට කාම විපාක ජාබාධා. දැන් මෙතනින් කාටවත් කියන්න පුළුවන් ද ඊළඟ මොහොතේ මට මොන වගේ ලඩක් ඇති වෙයිද කියලා. දැන් උදාහරණ ගත්තාම අපේ චක්කුපාල මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලාටත් ඒ ලෙඩ රෝගය ඇති වුණා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් කර්මය නිසා ලෙඩ රෝගයන් ඇති වුණා. එතකොට අපි මේ මොහොතේ මේ විදිහට හිටියට අපේ ඊළඟ ෂණේ අපේ කුමන අකුසල කර්ම ඉදිරිපත් වෙලා අපේ ශරීරය තුළ මොන විපර්යාසයක් කරනවද කියන අපිට කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කය බහුව දුක්ඛෝ. මේක මේ දුක් ගොඩක්. මේ ශරීරය කියන්නේ දුක් ගොඩක්. මේකේ සැපයක් කියලා දෙයක් ගන්න ඇත්තෙම නැහැ. බහුව ආදීනෝ. මේක ආදීනව වලින් යුක්තයි. මේක විඳ වීම වලින් යුක්තයි. බහු ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධාබාධා ඒක 48ක් බුදුරජාණන් වහන්සේ විවිධ වූ ආබාධ විවිධ වූ රෝගයන් දේශනා කළේ එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී ඇත්තට මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ රෝගයන් 48 කියවනකොට මට පුදුම බයක් ඇති වුණා. භාවනා කමතහන වැඩුවත් මේ රෝගියන් 47 කියවනකොටම පුදුම් බයක් ඇති වෙනවා. ඒකෙන්ම අපිට ඔප්පු වෙනවා අපේ මේ ශරීරය පිළිබඳ මොහොතක්වත් සැරයක්වත් විශ්වාසයක් තියන්න බෑ. අද හොඳට ඉන්න අපි හෙට පින්වත්නි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හෙට අපි ලෙඩ ඇඳට වෙලා අපිට උන් දෙයක් කරගන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. සමහර රෝද පුටුව කියන්න පුළුවන්. සමහර කතා බහ කරගන්න බෑ. කැම ටික කන්න බෑ. කැම ටික Taman තෝනි දෙයට අතින් කන්න බෑ. මෙතන මහා දුක් රාශියක් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ මොන තරම් ප්‍රායෝගිකව අපිට අපිට දැනෙන විදිහට නමුත් පරම සත්‍යය. පරම සත්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. නිසා මහණෙනි මේ කයට කලකිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. එහෙම රෝගයන් 48ක් පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රෝගයන් 48 පිළිබඳව මෙනෙහි කරලා කයේ තියෙන ආදීනවය පිළිබඳව මෙනෙහි කළා ඒ සංඥාව ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද අනුශාසනා කරලා තියෙනවා. හොඳයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම මේවා ගැන කතා කරද්දී ඉතින් ඕවා මට හැදෙන්නත් පුළුවන් හැදෙන්නත් පුළුවන් මම මේවා මෙනෙහි කරලා මට හැදුන්නේ නැත්නම් අපරාධනේ නේද හැදෙන දෙයක් නම් කමන්නේ හැදුන්නේ නැත්නම් අපරාධනේ කියලා වගේ අදහසක් හිතෙන්න පුළුවන් නේද එතකොට ඇයි අපි මේවා මෙනෙහි කළ යුත්තේ කියන එක තමයි මේක මෙනෙහි කරේ නැත්නම් අනිවාර්යයෙන්ම හැදෙන වෙන ලඩක් තියෙනවා හරි මේක අර ගේ ගෙදර හිටියොත් නේද මග හිටියොත් නේද තමන් නැහිනවා කියන ගෙදර ගියොත් අඹු නැහි කියන ඔය වගේ කතාවක් තියෙනවා වගේ මේක මෙනෙහි නිකරුවොත් මීට වැඩිය මහා දුක් ගොඩක් ඇති වෙන වෙනත් තද බල රෝගයක් හැදෙනවා ඒ රෝගේ කොහොමද හැදිලා තියෙන එක ඒක උත්සන්න වෙනවා ඒ තමයි ශරීරය පිළිබඳ තියෙන අධිකතර තණ්හාව තණ්හාව කියන්නේ නිබඳව රත් කරන දවන පුච්චන දෙයක් අපිව අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒකින්ද එන්නේ මේ තණ්හාව අයින් කරගන්නටයි මේ වගේ අපිට පුදුරජාන් වහන්සේ මෙනෙහි කරන්න කියලා තියෙන්නේ. හරියට අපි හිතමු මේ අපි යනවා කොහේ හරි ප්‍රදේශයකට මොන හරි සුබ කටයුත්තක් කරන්න. මොන හරි හොඳ වැඩක් කරන්න කොහේ හරි ප්‍රදේශයකට අපි හිතමු ස්ථාන මාරුවක් කළා යනවා කියලා. ගිහිල්ලා මම පාසලකට ගියා කියන්නේ ගුරුවරයෙක් කියන්නේ අලුත් ඉස්කෝලේකට ගියා කියන්නේ. ගිහිල්ලා බලනකොට මෙතන ඉන්න තරමක් ඉන්නේ හතුරු කරන හතුරුකම් කරන අය. ගිහිල්ලා බලනකොට විදුහල්පතිතුමාගේ ඉඳලා සියලු දෙනා මේ ගිය කෙනාට යහපත් වැඩක් කරන්න පුළුවන් ඕන කෙනෙක් මේ ගියේ හැම පැත්තෙම පස්සට අදින හැම පැත්තෙම කරදර කරන පොඩ්ඩක් තන් හිරිහැර කරන තැනකට අපි ගියා කියන්නේ අපිට මොන වගේ දැනේද කොයි මොහොතක කරදරයක් වේද දන්නේ නැහැ කොයි මොහොතක පිටිපස්සෙන් ඇවිල්ලා නේද පොල්ලකින් හරි ගහයිද දන්නේ නැහැ හතුරෝ ඉන්න තැනකට ගිහාම ඇති වෙන හැඟීමක් තියෙනවා නේද? කොයි වෙලාවෙ මොනවා වේද දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මේ ආදීනව සංඥාව නැත්තම් මේ ලෙඩ රෝග ගැන මෙනෙහි කරනකොට පොඩි සාන්නාසේ මතක් කරා වගේ හරියට මේ ශරීරය මට හතුරුකම් කරන කෙනෙක් වගේ කොයි වෙලාවෙ කොතනින් කොයි විදිහේ අධිකතර වේදනාවක් කඩාගෙන පාත් වේද දන්නේ නැහැ. නේද? ඒ ඒ මදිවට මේකේ තියෙන මේ මේකේ තියෙන පිපාසාව බඩගින්න පවා නේද? කොච්චරනම් කරදරකාරීද අපිට නිබඳව දුක් සකස් කරන එක තැනක අඩුම ගන්න එක තැනක ඉඳගෙන ඉන්නවත් දෙන්නේ අපි සැපතෙන් හොයාගෙන ගිහලා ඉඳගෙන ඉන්නවා නේද? බහෝ දුක්ඛෝ කෝ අයංකාරෝ බහු ආදීනෝ. මේක තියනවාද මේක බොහෝ දුක් සහිතයි එක තැනක ඉඳන් ඉන්න දෙන්නේ නැහැ. නේද? දැන් අපිත් මේ අත්තන්ට පේන්න නැතුනට මේ කකුල් මාරු කරා දැන්. හරිද? මේ අයත් ඉන්න බෑ මේ ශරීරේ ඉන්න දෙන්නේ නැහැ. හෙල්ලෙන්න වෙනවා, රත් වෙනවා එක තැනක ඉන්නකොට. ඉතින් උපන් දවසේ ඉඳලා ඉන්ද්‍රියන් පහළ වෙච්ච දවසේ ඉඳලා නේද? උපන් දවසේ නේ ඉන්ද්‍රියන් පහළ වෙච්ච දවසේ ඉඳලා අම්මගේ කුස තුල ඉඳගෙනත් අපි කරේ මොකද්ද? කොහොම හරි ටිකක් බේරෙන්න බලාගෙන නලියනවා. නලියන්නේ නිකන් නෙවෙයි. අර ඇතුලේ ඉන්න ළමයා මොකට නලියනවද නැත්තම්? නලියන්නේ හොඳටම රිදෙන හින්දා. හොඳට ලෝකුඹ නිරය වගේ කියලා කියනවා මව් කුස ඇතුලේ තියෙන වේදනාවල් ඒ තරම්ම ඉතාම අපහසු තත්ත්වයන්. ඉතින් එවැනි දුක් හැදෙන සීතල උෂ්ණේ පවා බඩගින්න පවා නේද? ඉතින් ඒ වගේ දුක් බොහෝ දුක් හැදෙන ශරීරයක් මේක. ඉතින් අර හතුරෙක් වගේ හැඟීමක් උපදින උපදිනවා උපදවා ගන්න ඕනේ. එතකොට හතුරෙකුට කවුරුත් කැමතිද? නෑ හතුරෙකුට කැමති නෑ. ඒ වගේ මේ ශරීර සහ අන් අයගේ ශරීර ගැන තියෙන මේ අධිකතර තණ්හාව වැරදිලා තියෙන බව ඒ කියන්නේ අපි මේවා මෙනෙහි කරාට කමක් නැහැ මෙනෙහි නෙකරුවාට කමක් නැහැ වැරදිලා නැත්තම් අපිට ශරීර ගැන අපිට නිවැරදි හැඟීම උපද්දවා ගන්න ඕනේ මේ ශරීර වලින් අතුරු දෙන්න නම්. ඉතින් බොහොම පහසු භාවනාවක් මේක. මේවත් එක්ක අපිට ඊටාම වටින ප්‍රතිඵල තමයි ලැබෙන්නේ පහසු භාවනාවක්. ඒ කියන්නේ මේවට ඇත්තටම දැන් අපි ඉදිරියට ඉදිරියට අපි ධර්මයේ ටික ටික කතා කරනවා. දැන් මේ වෙනකොට වැඩි දෙනෙක් අපි ධර්ම බෑ කියලා අතහැරලා වගේ ඇති කියලා මට හිතෙනවා. මේ නමුත් මේ වගේ දේවල් අපිට හොඳට ප්‍රායෝගිකව කරගන්න පුළුවන් මේ දින දෙකේදී මේක තේරෙන්න ඇති කියලා මම කල්පනා කරනවා. කොහොම නමුත් කමක් නැහැ. මේ ලැබෙන ප්‍රයෝජනයන් මේ වගේ භාවනාවක් සිද්ධ කිරීමෙන් අපිට ලැබෙන විශේෂ ප්‍රයෝජනයන් මොනවද කියන එක ගැන තවත් අපි සාකච්ඡා කරමු. පොඩි ස්වාමීන් වහන්සේගෙනුත් විමසමු මොනවද මේකෙන් ලබාගත හැකි ප්‍රයෝජන කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තම ගත්තොත් මේ ආදීනව සංඥාව පිළිබඳව අපි භාවනාවක් වශයෙන් වැඩිීමේදී ප්‍රයෝජන රාශියක් තියෙනවා. ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා. තමන්ගේ ශරීරයට පළවෙනි කාරණාව අපි කොච්චරනම් ඇලෙනවද? ඇලීම නිසා සමහර රූපේ නිසා එහෙම නැත්නම් තමන්ගේ කාය ශක්තිය නිසා පුදුම විදිහේ මාන්නෙන් කටයුතු කරනවා. එතකොට මේක ඇතුලේ මේ 48ක් ඕනි වෙලාවක හැදෙන්න පුළුවන් කියලා හිතනකොට මේක මොන වෙලාවෙ වෙනස් වෙයිද කියලා කියන්න බෑ කියන අදහස හිතේ ඇති වෙනකොට ඉබේටම මාන්නය නැති වෙනවා. එතකොට මාන්නය නැති වෙනවා. එතකොට ඒ තුලින් Tamanට එක ප්‍රයෝජනයක් එහෙම ලැබෙනවා. අනිත් එක මෙහෙමත් කල්පනා කරනවා. මෙච්චර වදකේකු වගේ පස්සෙන් පන්න පන්න මේ තරම් දුක්දෙන ශරීරයක් ලැබී මොකක් නිසාද? තණ්හාව නිසානේ. නේද? දැන් අපි ලෙඩ වුණාම බයින්නේ කාටද? ලෙඩේටනේ බනින්නේ. ඔන්න කර්මක් කාලයකටද දන්නේ කියලා මටම මේක ඇති වුණානේ. මේක පුදුම වේදනාවක් නේ මටත් දැනගන්නවා අනිත් අයටත් දැන දත් එක්කම මේ හැදිච්ච අය දන්නව හොඳට. ඒ වගේ Tamanටත් දැනගන්නවා අනුන්ටත් බය මේමද ලෙඩේට ලෙඩේටත් බයිනවා. ඒ තුළින් දේශයත් ඇති කරගෙන අමතර අකුසලයකුත් ඇති කරගන්නවා. Taman කල්පනා කරනවා මේ වගේ කර්මකාර ශරීරයක් ලැබුපු හින්දා නම් මේක උනේ. ඉපදෙමින් නම් මේ ඔක්කොම එහෙනම් මං ඉපදීම නැති කරන්න ඕනේ කියලා පුදුම තරම් තල්ලුවක් පුදුම තරම් උත්සාහයක් Tamanට ඇති වෙනවා. බුදුජානන් වහන්සේ දේශනා කරනවා දේවදූත සූත්‍රයේදී බොහොම වටිනා කාරණාවක් මේ ලෙඩවීම ව්‍යාධිය කියන එක දේවදූතයෙක් විදිහට දකින්න කියනවා. යම රජුගේ ගාවට ගියාට පස්සේ පව්කම් කළා යම රජු වහනවලනේ මේ ඇයි දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා. එතන එක දේවදූතයෙක් තමයි මේ ශරීරයේ ලෙඩු දැකීම ලෙඩ වෙලා ඉන්න අය දැක්කේ නැද්ද? tamun ලෙඩ වුණේ නැද්ද? ඒතර පින්වත්නි අපිට අදහසක් වෙන්න ඕනේ වැරද්දක් කරන්න යනකොටම මමත් ලෙඩ වෙනවා. මමත් කවදා හරි අපේ රෝහල් වලට නම් දැන් කොච්චර යන්නද? රෝහල රෝහලට මොන කොච්චර අවස්ථාවල් වල අපි යන්නේද? 10 අඩුම ගත්තොත් වාර 10කට වඩා මේ කවුරුත් ගිහින් තියෙනවනේ. එතකොට ඒ රෝහලට ගියාට පස්සේ අපිට ඇතිවෙච්ච හැඟීම මොකද්ද? ඒ රෝගීන් දැක්කහම Tamanට කල්පනා වුණාද අනේ මටත් මේ වගේ තත්යකටපත් වෙන්න කවදාරි සිද්ධ වෙයි මමත් මේ මමත් මේ තත්යෙන් මිදෙලා නැහැ කියන අදහස Tamanට ඇති වෙනවා. එතකොට ඒ තුලින් Tamante වීරියක් ඇති වෙන මේ සංසාරේ හිටියොත් නම් මට ගැලවීමක් නැහැ මේ නෑ. එහෙම කියලා වීරිය ඇති වෙනවා නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා තණ්හාව නැති කිරීම සඳහා. ඊළඟට මේකේ තවත් පැත්තක් ගත්තොත් එහෙම මෛත්‍රියත් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ පිළිබඳව මෙහෙම ආදීනවයන් පිළිබඳව මෙනෙහි කරනකොට අනිත්‍යයේ ශරීර පිළිබඳව ආදීනවයන් පිළිබඳව මෙනෙහි කරනකොට අපිට පින්වත්නි මෛත්‍රිය ඇති වෙනවා. එතකොට ඔය ලෝක විනාශය වෙනකොට එක කාලයකදී එන එක බයක් රෝග බය කියලා. මේ කාලේ මැරෙන බහුතරයක් දෙනා ගිහින් ඉපදින්නේ වෙන කොහෙවත් නෙමෙයි. කොහෙද? දිව්‍ය ලෝකෙ ගිහින් උපදිනවා. ඇයි ඒ උපදින්නේ? මෛත්‍රී සහගත චේතනාවක් තියෙනවා. අයි මට ඇති වෙන රෝගයන් වෙන කාටවත් ඇති වෙන්න එපා කියලා. ඒ සිතිවිල්ල නිසා ඒ தත්ත්වෙට ඇති වෙනවා. එතකොට මේ තමන් පිළිබඳව තමන්ට මෛත්‍රියක් ඇති වෙනවා. අනේ මම මේ සංසාරේ හිටියොත් මට මේ වගේ කයක් ලැබුණොත් මම පුදුම තරම් විදිහේ දුක් විඳිනවා. ඒ නිසා මම ඒ දුක් විඳික නවත්තන්න ඕනි කියලා තමන්ට මෛත්‍රී සහගතව ඒ තණ්හාව නැතිකරන්න උත්සාහ කරනවා. අකුසලය අකුසලය බැහැර කරන්න උත්සාහ වෙනවා. මම අකුසලයන් කරපු නිසා තමයි මට මේ රෝගයන් එතන කම් විපාකජ ආබාධා කියලා බුදුජානම් වහන්සේ දේශනා කළා. කර්මයන් කර්මේනුත් අපිට රෝගයන් ඇති වෙනවා. එතන මං කර්මයන් අකුසලයන් කරන්න කරන්න මගේ ජීවිතයේ සංසාරේ අගහතය කියන්නේ සංසාරේ මං තවත් සහවුරු වෙනවා. ඒතකොට එහෙම වුණාම මගේ ජීවිතයත් මේ වගේ දුක් රාශියකට තව තවත් මට අත්විඳින්න සිද්ධ වෙනවා. සම මම ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගන්න ඕනේ කුසල් කරන්න කියන හැඟීම අපේ හිතේ ඇති වෙනවා. එනිසා ඒ තුලින් Tamanට පුළුවන්කම තියෙනවා කුසලයෙන් කුසලයේ ඇති කරගන්න අකුසලයෙන් වළකින්න නිර්වාණ අවබෝධය සඳහා වීර්ය තව තවත් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ආදීනව සංඥාව භාවනාවක් විදිහට ප්‍රගුණ කිරීම තුළින්. ඔව් ඒක තමයි අපිට අපේ ශරීරය ගැන මේක පිළිබඳව මාන්නයක් මත් බවක් ආරෝග්‍ය මදයක් තිබුණා නම් ඒවා අයින් කරගන්න ඒක මගේ මගේ මම ඊටාම නිරෝගී පුද්ගලයෙක් ඔය අනිත් අයට උනාට මට මේවා වෙන්නේ නැහැ කියන අදහසින් අපි මාන්නයක් තියාගෙන ඉන්නවා. ඉතින් මේ මාන්නය එක පැත්තකින් බොහෝම ප්‍රබලව අයින් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා පොඩිසායන්නස මතක් කරා වගේ තණ්හාව. තණ්හාව අයින් වෙන්න විශාල හේතුවක් වෙනවා. ඒ වගේම අපිට වැරදි දැක්මක් තියෙනවා. අපි මේ ශරීරය මේ හොඳයි කියන දැක්මක් තියෙනවා. දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටි අයින් වෙන්න මේක විශාල වශයෙන් හේතුවක් වෙනවා. ඉතින් අපිට සසර තියෙන ඇලීම් අයින් වෙලා මේ මහා කරදරකාරී තත්ත්වයෙන් කොයි මොහොතකද අත මිදෙන්නේ කියලා. භයානක වනාන්තරයක අතරමං වුණාම හැම වෙලෙම තියෙන අදහස තමයි කොයි කොයි වෙලාවෙ මට සතෙක් ගහයිද දන්නේ කොයි වෙලාවෙ මට කොයි වෙලාව එතකොට කොයි වෙලාවේ සර්පෙක් දෂ්ට කරයිද දන්නේ නැහැ කොයි වෙලාවේ කොටිය කඩාපනින්ද දන්නේ නැහැ කොයි වෙලාවේ වලහෙක් කඩාපනින්ද දන්නේ නැහැ කොයි වෙලාවේ කටුවත්තක පැටලෙයිද දන්නේ නැහැ කියලා මහා දුක් ගොඩක් කොයි මොහොතක හටගනින්ද දන්නේ නැහැ කියලා භයානක වනාන්තරයක ඉන්න කෙනෙක් වගේ මේ ශාරීරිය පරිහරණය කරනකොට අදහසක් තියෙනවා කොයි වෙලාවේ මේ වගේ දේවල් වෙයිද දන්නේ නැහැ කොයි වෙලාවේ මේ වගේ දේවල් වෙයිද දන්නේ නැහැ කියලා ඇත්තටම මේ ලෙඩ ටික ගැන පොඩි සායනහන්සට බයක් දවනවා වගේ මට ඇති වෙච්ච එක අදහසක් තමයි ඒක ඒ කියන්නේ මේ මේ වෙලා මේ කොයි මොහොතක මේ වගේ විනාශකාරී තත්වයක ආරම්භය සිද්ධ වෙයිද දන්නේ නැහැ කියලා හරියට අදහස් ඇති වුණා මේ පිළිබඳව මෙනෙහි කරද්දී. එතකොට ඒකෙන් අපිට ලැබෙන්නේ ලැබෙන ලාභයන් අතර තියෙන තව ප්‍රබලම දෙයක් තමයි මේ කියන්නේ දැන් වනාන්තරයක භයානක වනාන්තරයේ ඉන්න කෙනෙක් භයානක වනාන්තරයක ඉන්නවා කියලා දන්නේ නැත්නම් වනාන්තරයෙන් අයින් වෙන්න පාරක් හොයන්නේ වනාන්තරයක ඉන්න කෙනෙක් භයානක වනාන්තරයක ඉන්න කෙනෙක් ඒක භයානකයි කියලා දන්නේ නැත්නම් ඒකේ තියෙන ඔය ගස්වල ගෙඩි දකින්නකොට මල් දකින්නකොට රස පළතුරු දකින්නකොට ඒවා කකා ඉන්න තව මොහොතකින් අලියා ඇවිල්ලා මාව පාගලා දායි කොටියා මාව හපලා දායි කියලා දන්නේ නැති අය අර පළතුරු භුක්ති විඳින්න ඉන්නවා. ඉතින් ඒ කට්ටියට අන්තිමට ඒ දේ වෙනකොට මහා විනාශයක්. ඒ වගේ මේ ශරීරය පරිහරණය කරන කෙනාට මේ මේ පරිහරණය කරන ශරීරය තුළ තියෙන භයානකකම දැනෙනකොට ඒ ලැබෙන ලාභය තමයි ඒකෙන් අත මිදීම සඳහා උපක්‍රම උපක්‍රම සොයනවා. ඉතින් අන්න ඒක තමයි ලැබෙන ලොකුම ලොකුම ලාභය. හොඳයි. ඒත් එක්ක මේ වගේ භාවනාවල් කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි දන්නවා ආනාපාන සති භාවනාව නොයෙකුත් භාවනා කරද්දී චිත්ත සමාධියක් වර්ධනය වෙනවා නැත්නම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මෙතන 48ක් වූ රෝග ගැන මෙනෙහි කරද්දී කුමන ඒකාග්‍රතාවයක් හටගන්නේද කියලා ගැටලුවක් එන්න පුළුවන්. සමහර අය හුඟක් වෙලාට ඉඳගත්ත ගමනුත් බලාපොරොත්තු වෙන්නේ භාවනාවක හිත එකඟ වෙන්න ඕනේ හිත එකඟ වෙන්න ඕනේ කියලා. නමුත් 48ක් ආකාරයකට මේක මෙනෙහි කරනකොට හිත එකඟ වීම පිළිබඳව ගැටලුවක් එන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහනේ කියලා මෙනෙහි කරද්දී ඒකට කම්මැලිකමක් මෙනෙහි නොකර ඉඳ සිතීමක් මේකෙදී මෙනෙහි කරන්න ඕනේ කියෝ ගත්තාම ඇති වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ භාවනාවකදී චිත්ත සමාධියක් ඇති වෙන ආකාරය ගැනත් අපි පසුගිය දින කීපෙත් කතා කරා. නමුත් මම ආයතරයක් අපේ පොඩිසවන්නාංශගේ අවධානයත් යොමු කරන්න කැමතියි. මොකක්ද මේ ආධිනව සංඥා වැඩිවීමෙන් ඇත්තටම චිත්ත සමාධියක් වර්ධනය කරගන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් තියෙනවද කියන එක ගැනත් අපි නැවත විමසලා බලමු පොඩිසවන්නාංශගේ. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ භාවනාව වැඩිම තුලින් පින්වත්නි අපි අපේ මුළු ශරීරයේ පිළිබඳවම ඒ ආදීනව සංඥාව ඇති කරගෙන මේ කයේ ස්වરૂපය ඇති සැටිය පිළිබඳ එකින් එක මෙනෙහි කරන්නට ඕනේ. එතකොට අපි ඇහැ ඇහැ ආශ්‍රය කරගෙන අපි එහෙම ඇහි රෝගයන් පිළිබඳව අපි මෙනෙහි කිරීමක් කරනකොට ඊළඟට ඒ ඇහැ සම්බන්ධව අපිට පිළිකුලක් ඇති වෙනවා. ඊළඟට අපි එතනින් නවතින්නේ නැතුව අපි ඊළඟට කන සම්බන්ධව අපේ කනේ ඇති වෙන රෝගයන් පිළිබඳව මෙනෙහි කරලා අපේට කන පිළිබඳව මේ ආදීනව කයේ ආදීනව පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. එතකොට ඇහත් කනත් කියන මේ දෙක පිළිබඳව අපිට මේ දෙකම පිළිකුල් මේ දෙකම ආදීනවයෙන් යුක්තයි කියන එක හැඟීමක් අපිට ඇති වෙනවා. ඊළඟට චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ ඔය විදිහට දිවේ දිවේ ඇති වෙන දුක් පිළිබඳව දිවට ඇති වෙන ඒ රෝගයන් පිළිබඳව මේවා එකින් එක මෙනෙහි කරලා මේවා තියෙනවා ආදීනව පිළිබඳව මෙනෙහි කරලා මේ රෝගයන් පිළිබඳව මෙනෙහි කරලා අපිට එකින් එකව මෙනෙහි කරගෙන යනකොට අපිට ඒ දිවයි කනයි ඒ වගේම ඇසයි මේ තුනම පිළිබඳව එතැහැඟීමක් ඇති වෙනවා මේකේ ආදීනවේ පිළිබඳව. ඔහොම මෙනෙහි කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට මේ 48ක් වුණ මේ රෝගයන් සියල්ලම පිළිබඳව අපි මෙනෙහි කරනවා අර විදිහට හැඟීම ප්‍රබල කරගෙන ඒ 48 පිළිබඳව මෙනෙහි කරනකොට මේ මුළු ශරීරයම ආදීනව ආදීනව ආකාරයෙන් මේ මුළු ශරීරයේම විඳවීමක් විදිහට අපි දකින එක හැඟීමක් බවට පත් වෙනවා. ශරීරයේම දුක් ගොඩක් බවට ආදීනව ගොඩක් බවට ඒක තමයි බහුදුක්කෝ අයං කායෝ කියන්නේ ඒක වෙන්න පුළුවන්ද? එහෙම. ඔව් එක හැඟීමක් බවට පත් වෙනවා. ඔව් එතකොට එක හැඟීමක් බවට පත් වුණාට පස්සේ එහෙමයි. එක හැඟීමක් බවට පත් වුණාට පස්සේ අපිට එතන ඒ තුළින් අපේ චිත්ත සමාධියක් ඇති වෙනවා මුළු ශරීරයේ පිළිබඳව. ඒ හැඟීම උපදවා ගන්න තුරු මේක අපි වර්ධනය කරන්න ඕනේ කියන එකයි. මම හිතන්නේ හොඳට පැහැදිලි ඇති අපි හැමදාමත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ තමයි අපි යම් එක දෙයක් පිළිබඳව යම් අදහසක් ඇති වුණාම ඊළඟට තව දෙයක් පිළිබඳ යම් අදහසක් ඇති වුනහම ඒ දෙකම එකම අදහස නම් ඊට පස්සේ දෙකම පිළිබඳ එක සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ වගේම තව જાතියක් හම්බුනහම ඒකෙත් ඒකම නම් තියෙන තුනම එකයි කියලා එක සිතුවිල්ලක් එනවා. ඒ වගේ අපි චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවය රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ ආදී වශයෙන් මේවා 48ම මෙනෙහි කරනකොට මේ 48ම හින්දා මේ ශරීරයම බොහෝ දුක් සහිතයි, බොහෝ ආදීනව සහිතයි කියලා එක හැඟීමක් උපදිනවා. අන්නේ හැඟීම උපදින තුරු මේක අපි කරන්න කරගෙන යන්න ඕනේ. මේ ශරීරය ආදීනව සහිතයි බොහෝ දුක් සහිතයි කියලා එක හැඟීමක් උපදිනවා. ඒ හැඟීම උපදින තුරු අපි මේක කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ හැඟීම නැවත නැවත උපදවා ගන්නවා. මෙනෙහි කරපු හින්දායි හැඟීම උපදුනේ. මෙනෙහි කරපු හින්දායි හැඟීම උපදුනේ. එහෙනම් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ හැඟීම උපදින වාර ගන්න වැඩි වෙනවා. ඒ වාර ගන්න වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියන්නේ ඒක ඒ ඒ හැඟීම තුළම අපිට එක්තරා සමාධියකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම චිත්ත සමාධියක් අත්දැක අත්දැකීමෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ සිත එකඟ කරගන්න අනිත් එක මම හිතන්නේ සාමාන්‍ය සමත භාවනාවකට වැඩිය මෙවැනි ආදීනව වගේ දේවල් මෙනෙහි කරලා ඇති කරගන්න භාවනාවක් තුළින් ඇතිවෙන සමාධිය අඩු වෙන්නේ නැහැ. ඒක මකට දැනෙනවා. ඒක දැනෙනවා හොඳට ඒක ඉක්මනට අඩු වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි හිතමු අපි අපි රෝගයට පත් වෙන හුඟක් අයගේ සමාධියට කැඩෙනවා. අම්මා රෝග රෝගී තත්ත්වයකට පත් වෙන හුඟක් අයගේ සමාධිය නැතිලා යනවා. තාත්තා රෝගී තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ අය රෝගී තත්ත්වයට පත් වෙනකොට අර ඇතිලා තියෙන සමාධිය නැතිලා කලබල වෙලා එහෙම වෙනවා. දැන් මේ වගේ දෙයකදී අර අපික මේක තමයි අපි හිතපු මේක තමයි මම දැනගත්ත ආදීනවය. කලින්ම දන්නවා ඔහොම හිටියට කොයි මොහොතක කඩා වැටෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද ඒ ඒකාග්‍රතාවය අයින් වෙන්නේ නැහැ. ඒ ඒකාග්‍රතාවය අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට ලොකු ලාභයක් ඇත්තටම අපි නොහිතුවාට මේ අයින් අපිට ලැබෙන ලාභය ගොඩක් වැඩි. ඉතින් ඇත්තටම මේ මේව කෙරෙන්න ඕනේ පොඩි හම්දුනේ මේ වයසට ගියාට පස්සේද කට්ටියට වයසට ගියාම ලෙඩ හැදෙන්නේ. එහෙම වයසට ගිහින් විතරක් වැඩ හැදෙනවා නම් අපි එහෙම කරමු. දැන් වැඩේ වෙලා තින්නේ අපේ ස්වාමීන් වහන්සේ වයසට නෙමෙයි දැන් ඒක ප්‍රත්‍යක්ෂයෙන් හැමෝටම වයසට යන්නේ නැතුව දැන් ඕනි තරම් එහෙම අපිට ප්‍රත්‍යක්ෂව අපිට අපිට දැකලා තියෙනවා දැන් අපේ ශරීරය ගත්තත් අපි කොච්චර දුක් ගොඩක් මේ වෙනකොට මම අහන ප්‍රශ්නයක් මේ ඇත්තන්ට ලෙඩ මේ වෙනකොට කොච්චරක් ඇදලා තියෙනවද? අඩුමතරේ මටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ ඒ තරම් මේ මේ ලෙඩ කියන එක අපේ ශරීරය අපි උරුම කරගෙනමයි එන්නේ. ඒ ලෙඩ හැදිච්ච හැම වෙලාවකම අපි ඒ ලෙඩෙන් හොඳ වෙච්ච ගමන් මම මේකට හොඳ උදාහරණයක් මතක් කරන්නම් මේ එක මාරාන්තික ලෙඩක ශල්‍ය කර්මයකට වාජනය වෙන්න සිද්ධ වුණා ඇත්තටම පපුවේ අමාරුවක් හැදලා සල්ලකර්ම කරලා වාදනය වෙන්න සිද්ධ වුණා. මං ඊටමත් දන්න කෙනෙකුට ඉතින් ඒ ඒ ඒ ඒ සිද්ධිය සිද්ධ වෙච්ච ගමන් ඒ සල්ලකර්මය කරන තුරු බොහෝ වශයෙන් කල්පනා කරේ මට එක සතියක් ජීවත් වෙන්න හම්බුණොත් මට එක මාසයක් ජීවත් වෙන්න හම්බුණොත් මම දන්නවා කරන වැඩේ එතනින් හරියට කියලා. ඉතින් අන්ත ජීවත් වෙන්න හම්බුණා ඉතින්. හැබැයි දැන් ආයෙ පාරණ විදියට ඇයි පරණ විදිහට වෙන්නේ අපිට යමක් වීගෙන එනකොට මේක තේරෙනවාට ඒක නැති වෙච්ච ගමන් නැති වෙනවා. මේක අපිට කලින්ම තේරුම් ගන්න පුළුවන් නම් නේද? කලින්ම තේරුම් ගන්න පුළුවන් නම් අපි පැහැදිලිව පැහැදිලිවම මේ සඳහා විසඳුම් හොයනවා. අවසාන වශයෙන් අපි තාම කෙටියෙන් ලැබිලා තියෙන තාම කෙටි කාලෙක සාකච්ඡා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෞකික ජීවිතේ මෙවැනි මෙනෙහි කිරීම කරද්දී ලෞකික ජීවිතයට කෙනෙක්ගේ තරුණයෙක්ගේ විශේෂයෙන්ම මේ වගේ මෙනෙහි කිරීම වලදී හානියක් සිද්ධ වෙනවද කියලා මම මේ තරුණ වික්ෂුන් වහන්සේ නමගෙන් අහලා බලමු මේ හානියක් සිද්ධ වෙනවද එයාගේ ලෞකික ජීවිතයට විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ <clears throat> අවසරයි එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ රෝගයන් පිළිබඳව මෙනෙහි කරනකොට එකක් තමයි මේ අර මම මුලින් කිව්වා වගේ Tamanතර තියෙන අයහප අහිතකර දේවල් වලින් Taman ඉවත් වෙනවා අනිත් එක තමයි අද ගොඩක් දෙනෙක් මේ මේ දැන් රෝගයන් පිළිබඳව තමගේ ශරීරය පිළිබඳව මෙනෙහි කරනකොට ඇත්තටම ගත්තොත් Tamanට හැඟීමක් එනවත් මාත් ලෙඩ වෙනවා කියලා. ඒත් දැන් සමහර තරුණයන් ගත්තොත් එහෙම සමහර අය ලෙඩ හැදුනට පස්සේ මොන තරම්නම් මේ මානසිකව වැටෙනවද? එතකොට සමහරට ජීවිත පවා නැති කරගන්නවා ලෙඩ රෝගය ඇතුණාට පස්සේ. ඒව විඳ දරා ගන්න බැරුව. එතකොට තමන් කරගෙන ගිය යම්කිසි දෙයක් තියෙනවා නම් ව්‍යාපාරයක් හරි ලෙඩ රෝගයක් නිසා මේ සිදු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දේ නොකර ඉන්න සමහර gedara doreedi පවා තමන් මේ වැඩ කටයුතු නොකර ඉන්න පුළුවන්. ඒතර මේ මේ මේ ලෙඩ පිළිබඳව කල්පනා කරනකොට ශරීරය පිළිබඳව මෙනෙහි කරනකොට තමන් තේනවා මේක ප්‍රබල කරලා තියෙනකොට මේ හැඟීම මේ රෝගයන් පිළිබඳව මෙනෙහි කරලා තමන් ප්‍රබල කරගෙන තිබ්බොත් Tamanට පුළුවන්කම තියෙනවා ශක්තිමත්ව ඕනෙම දෙයකට මුහුණ දෙන්න පුළුවන් උපේක්ෂා සහගතව මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ටික තේරුම් ගත්ත හින්දා වෙන්න ඇති. දැන් අපි වැඩසටහනට ගත වෙලා ලැබිලා තියෙන කාලය ඉවරයි. ඉතින් මම බොහෝ තරුණ අයට බලන අයට මතක් කරනවා. අපේ පොඩි හාමුදුරුවෝ එක දවසක් ලිපි පොඩි ලියපු ලිපියක් මම දැක්කා. ඒ ලිපිය සඳහන් කරලා තියෙනවා මේ මැරෙනකොට දාලා යන්න තියෙන කය ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. අරයි යන්න තියෙන හිත ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා මම ඔක මම හිතන්නේ පෙරේදා වගේ දවසකත් මතක් කරා. නමුත් නමුත් අපි ඒ ඒ ගැන හැඟීමක් තිබීමෙන් මරණය පිළිබඳ සිහියක් තිබීමෙන් අපේ සසර ජීවිතය සුවපත් වෙනවා. නැත්නම් අපි මේවා දැනගැනීමෙන් සසර සුවපත් වෙනවා. නැත්නම් අපි අන්තිමට දුකටපත් වුණාට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඉතින් බොහෝ වැරදි කරලා බොහෝ බොහෝ වැරදි කරලා බොහෝ විකාර වැඩ කරලා මේ ආදීනව සහිත දුක් සහිත කය පෝෂණය කරලා ඇති කරක් නැහැ. මේකෙන් අතුමිදීමයි ඇති ප්‍රයෝජනය කියලා මිනිසු නිවැරදි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකෙන්ද අපි බොහෝ වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරමු. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව දැනුවත් කරපු අපේ ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේට උන්වහන්සේ මේ ලෝකයට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේව උන්වහන්සේ මේ ශාසනයට දායාද කරපු ඒ දෙමාපියන් වගේම ශාසනය තුළ පෝෂණය කරපු ශාසනය තුළ භික්ෂුවක් උපද්දවපු ආචාර්යයන් වහන්සේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ විශේෂයෙන්ම උන්වහන්සේ ඉතාමත්ම ගුණගරුක ඉතාමත්ම යහපත් විදිහට තමන්ගේ ඒ ශිෂ්‍ය පරපුර සකස් කරන ගුරු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ඇතුළේ සියලුම ආචාර්ය මහෝපාද්‍ය සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ වැඩසටහනේ දායකත්වයන් ලබාගත් පින්නන්ත පිරිස තමයි මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. නමුත් ඒ අය අපිට කිසිම දායක පොලයක් ලබා දීලා නැහැ. වැඩි වෙලාවක් ඔබ වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නට මේ අවස්ථාව ලබා ගන්න ඕනේ කියන අදහසින් වැඩි දිනකට යහපත සඳහා තමන්ගේ නංගොත් ප්‍රකාශ කරන්නේ නැතුව තමයි මේ කටයුතු සම්පාදනය කරන්නේ. නමුත් ඒ අයගේ යම් අදහසක් තියෙනවා අපවත් වේදාල ධර්ණාගම කුසල ධම්මනාහිමි පාණන් වහන්සේට අපි තුලින් මේ දැනිත කරගන්න පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වෙලා ඒ බලාපොරොත්තු වෙන උතුම්ම බෝධියෙන් නිවන් දකින්නට හේතු වේවා කියන අදහස් තියෙනවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අදහස තියෙනවා. ඒ වගේම මේ රට රැක දුන්න රණවිරුවන්ට ආදී ඒ සියලු පිරිසට උතුම් යහපත උදා වේවා. සියලු දෙනාටම උතුම් යහපත උදා වේවා කියන අදහසින් තමයි ඒ ඇත්තෝ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් නමුත් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මිය පරලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.